ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මහනිපාණන් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව සම්බන්ධ මෙම කමඨහන් ධර්ම දේශනාව 1900 1984 වර්ෂයේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලදී. සිතට සැනසීම ලබා දෙනවා ඊළඟට කයට සැනසීම ලබා දෙනවා මේ සැනසීම ලබා ගැනීම පුදුම අන්දමි ස්වභාවයෙන් සිදු වෙනවා තමා වාසය කරන ප්‍රදේශයේ බලපාන ඍතු උණුසුම් අවස්ථාවකදී මේ භාවනාව ක්‍රියාවක් වෙනදී ඒ ඍතුව සීල් භාවයට පමුණවා ගැනීමට මේ භාවනාවෙන් ශක්තිය තියෙනවා. ඇතන් විටක සීතල ඍතුව බලපානා වූ අවස්ථාවේදී උණුසුම් ගුණය කයපත් හිතටත් ලබා දෙන ගතියක් තියෙනවා. මොළය ප්‍රධාන කරගෙන පවතිනා මුළු ස්නායු මණ්ඩලයම මේ භාවනාව කිරීමේදී හොඳටම නිමිල යන නිමිලටපත් වෙන මේ විදිහට සලකනකොට මේ භාවනාව මත පිටින් ආයෙත්ම සලකන්නව අවස්ථාවේදී වර්තමාන ජීවිතයට විශාල උපකාරයක් සැලසෙනවා මේ බව මේ භාවනාවේ යෙදෙනා වූ පින්වතුන්ට ප්‍රත්‍යක්ෂව දැනගැනීමට පුළුවන් මේ නිසා මේ ආනිසංස පක්ෂයේ හොඳින් සලකා ගන්න පුළුවන් මේ විදිහේ භාවනාවක් නොකිරීම ලැබෙනා වූ ආදී ගමනේ නැත්නම් සතිපටන් ලැබෙන දුර්වලතා සම්බන්ධව සලකනකොට බොහෝ විට මිනිසයා මේ විවිධ ක්‍රියා රාශියකට පටලවිලා ජීවිතය ගත කරන්නේ. මේ ක්‍රියානාදයට පටල වීමේදී බලවත් වැඩ කරන්නේ සිතයි. සිත නම් අතට පෙරෙහි පෙරෙහි අදන් විතක උණුසුම් අදහස් වලට යටවලා උණුසුම් අදහස් බලපාන අවස්ථාවක් ලැබෙනවා. මෙබඳු අවස්ථාවලදී ඊටාම ප්‍රයෝජනවත් වෙනවා මේ භාවනාව ක්‍රියා කිරීමේදී ඒ ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තවත් සලකන්න පුළුවන් අරුණක් දෙන්නවා දවස මුළුල්ලේම මේ පිළිගේ යඩවලට හිතක් කයන් දෙකක් දෙකම යොදලා දුර්වලලා සිටිනා වූ අවස්ථාවකදී මේ භාවනාවෙන් බොහෝ ප්‍රතිඵල සලසා ගන්නට පුළුවන්. තවත් අතකින් කල්පනා කරලා මරණකට විවිධ ප්‍රශ්න තියෙනවා සමාජයෙන් මතුවෙන ප්‍රශ්න පුද්ගලයන්ට මෙවැනි පුද්ගලික ප්‍රශ්න මතුවෙනා අවස්ථාවලදී ඒ ප්‍රශ්නවලට සෑහෙන පිළිතුරු සලසා ගන්නට පුළුවන් වෙනවා මේ භාවනාවෙන් හිත ටික වේලාවක් යොදා ඒ ප්‍රශ්න සම්බන්ධව සැලකීමේදී එනම් සබඳ අවස්ථාවකදී හොඳ සාධන පිළිතුරු හොද ලබා ගන්නට පුළුවන් වෙනවා මෙන්න මේ නිසා මේ භාවනාවේ තියෙන අගය වර්තමාන ජීවිතයටම උපකාර වෙන බව කියන්නට පුළුවන් වෙනවා. බොහෝ විට භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික தත්ත්වය සාන්තදාන්තෝ පවත්වා ගැනීමට එනම් චිත්ත සංපත් කර ගැනීමට මේ හොඳටම සරසා ගන්නට පුළුවන් මේ භාවනාව. මේ නිසා මේ භාවනාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පරිපූර්ණණය කිරීමට අදිඨාන කරගන්න ඕනේ මේ භාවනාව අතංගන්නේදී ශාන්ත පරිසරයක් ලබාගත යුතුයි ශාන්ත කියන්නේ කලබල නැති කලබල නැති පරිසරයක් දෙමාගෙන යාගේ নানা ආකාර අරදර ශබ්දවලින් ඈත් විය යුතු බවස්තාවකී යුතු බුදුරජාණන් වහන්සේ මේ භාවනාවෙන් ඊටාම උසස් ප්‍රයෝජනගතා උත්තරඥානන් උන්වහන්සේගේ ඒ උසස් tattya සරසාගත්තේ මේ ශාන්ත භාවනානාපාන භාවනාන් බව අපි කවුරුත් සලකා බලමු බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ මුල් කරගෙන තිබෙනා වූ සියලුම ගුණ ලබා ගැනීමට උපකාර වන්නේ මේ ශාන්ත ආනාපාන භාවනාව උන්වහන්සේ මේ භාවනාව මතක් කරන සම අවස්ථාවකදීම ඒ කියන්නේ දේශනාවකදීම පරිසරය ගැන අමතක වෙන්නේ මේ කළ යුතු පරිසරය ගැන අමතක වෙන්නේ අරණ්‍ය ලැබුවා, කුක්ක මූල ලැබුවා, සංඥාගාරගතෝවා කියන පරිසරයේ උන්වහන්සේ පෙන්වනවා කොටස් තුනකට ආරණ්‍යය සංඥාගාරය විවේකේ නාදනේ එවාගේ විවේකයේ තියෙන සුක්මල අස්මල කියන මෙන්න මේ තැන් උන්වහන්සේ නියම කළා මේ තැන් වලට ගිහිල්ලා මේ මේ කියන භාවනාව කිරීම හොඳ බව. මෙන්න මේ විදිහට සාන්ද පරිසරයක් තියාගන්න ඕන භාවනාවෙන්. දෙබලකදී භාවනා කරනවා නම් දෙබල සංපත්ත දේශයක් එකට යොදා ගන්න ඕන. කෙනෙක් විහාරයකට ස්ථානයකට ගිහිල්ලා භාවනා කරනවා නම් මේ ස්ථානේ ස්වභාවයෙන් ආන්ත පරිසරය යොදවවම තියෙන කීයද නැහැ. මෙන්න මේ නිසා පරිසරයේ සම්බන්ධව සලකා බැලිය යුතු වාතාවරණ දුවිලි වලින් පීඩා වෙන තැන් එතකොට විසම වාග්ය කියන තැන් මේ භාවනා කිරීමට සුදුසු නැහැ. ඒකද දුවිලි නිතර නොගැලපෙන්නේ මේ වගේ දෙකට හොඳ සිහි නිරුදු සුලංග පවතින තැනක මේ භාවනාව කිරීම සුදුසුයි. ඊළඟට මේ භාවනා කිරීමේ තන කොහොමයි ඊළඟට භාවනා කරන අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා නිසීදත අවලංකං ආරුද්ධවා උදින් කායං අනිහාය පරිමුඛං සති උපක්ඛදෙත්වා යන දේශනාවෙන් ඒ පහදිලි කරනවා ආරුංකේ කියන්නේ බද්ද පරිණංගේ කකුල් සමාගෙන මන්දනට සිටීම ඒක නොයේ ක්‍රමයට කරනවා ගන්නේ කාර්ය එනිසා ඒ පරිවර්තන මොනමදේ කියන්නේ ඒකයි. පරිවර්තන කියන්නේ මොකද? මේ ළඟට උදුකය ශරීරයේ උදු කොටස කෙලින් පවා ගන්නවා. උදු කොටස පිටි කොණ්ඩේ කොණ්ඩේ යන ආරදී පිළිවිව දෙමින් සිටින කාලෙට ඉන්න පුරුදු වෙන්න ඕන දෙල්ල පව හැදට දුරා ගන්න නරක දෙල්ල කුලියා ගන්න ඕන හැදට හැදට අත්තක් බලන්න නැතුව පිළිවිව ඉදිරි පිටටම මොනවා ඉඳගෙන ඉන්නකොට සූදානම් වෙන්න ඕන ඊළඟට ඒ කාර්යයන් දෙකකින් දෙන්නේ ඉන්න අවස්ථාවේදී එහාට මෙහාට යමින් නරක සෙල වෙන්න නරක ඒවා බොන කපෝල් අතපයින් සොරවන්න නරක ඒ විදිහේ සොරවන්නේ නැතුව වැඩි කාලක් ඉන්න පුරුදු හත්රුද්ද දිනු කර ගන්න ඕන වැඩි කාලක් ඒ විදිහට නොතේරී පරිවන්ගේ ඉඳගෙන ඉන්න කුරුල්ල ඇති කරගන්න ඕනේ මෙතනදී ඇතන් විට ප්‍රශ්නයක් අනගින්න පුළුවන් බද්ද පරියන්කෙන් ඉන්න අමාරුම දුෂ්කරණ එබඳු දෙවිය මේ ආනාපාන භාවනාව කරන්නේ කෙසේද බද්ද පරියන්කේ ඉන්න නැති දුර්වල කුජලයන්ට යම් කිසි ආසනයේ කුඩුවක් වගේ ආසනයේ දෙල්ලගෙන ඒ ඉහළ කාය උඩින්ම ශරීරය ප්‍රතිවිරුද්ධයෙන් සබාවන දෙල්ලකින් සබාවන අර විදිහටම ඉන්න කුරුදු කරගතාම බොහෝ දුරට මේ භාවනාව සඵල කරගන්නට පුළුවන් වෙනවා ඇති ඒ නිසා ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැගන් දුන්නා නැහැ. ඊළඟට මේ විදිහට ඉඳගත් තනත්තා ඊළඟට කළ යුත්තේ කුමක්ද පිටස්තර සිටිනුදි වරුන් පරිසම් කරගන්න ඕනේ සිට පිටස්තර අදහස් වලින් පුරුදු කරපු යමී ඇලී වැඩිම් ආදී දේවල් කියනවා ඒවායින් හිතේ අයින් කරගන්න ඕන සාවකාලික වශයෙන් මේ අවස්ථාවට ගමන ඒක අයින් කරගන්න ඒ අයින් කරගත්තාම ඒක නිදහස් නිදහස් නිස්සංගිත කියලා ඒකට විවහාර කරන නිස්සංගිතයි භාවනාවක් කරගෙන යන්ත ශක්තිය ලැබෙන්නේ ඒ ඒ දේවල් වලට අදී බැඳී ගැටී මුලාවී ආදී කියන විදිහ සිත දුර්වලයි. ඒක ශක්තිමත් නැහැ. ඒ වගේම අපරිසිදු. දුර්වල පිළිවෙලක් නැති අපරිසිදු සිත භාවනාවට ගන්න අමාරුයි. ඒ නිසා පිටස්තර අදහස් වලින් සිත විනාශ කරගන්න පුරුදු වෙනවා. ඒ දලාවට පමණයි. එතකොට බොහොම දුරට දැන් බුද්ධයා මේ කරුණ වලින් සම්පූර්ණයි තවත් ක්‍රමක් තියෙනවා. ඒ මොකන්ද? සීල අධිෂ්ඨාන කරගෙන. සීල අධිෂ්ඨාන කරගෙන අන්ත සීලෙන් ආදී ආදී වත්තමක සීලේ, අත්ථාංග සීලේ, රහ සීලේ වැනි සීල අධිෂ්ඨාන කරගන්න ඕමනායි. ඒක අවශ්‍යයි. මේ අවශ්‍ය කියන්නේ මොකද? හොඳට තේරුම් අරගන්න ඕනේ මේ ගැන. කලකා බලන්න ඕනේ. සීගෙන් මේ භාවනාවෙන් දෙන්න බලාපොරොත්තු පිටතෙන්පත් කරගෙන. ඒකත්පත් කරගැනීමට උපකාර වෙනවා ආය වචන දෙකේ සංවරයෙන් තැන්පත් වීම. කය සංකප්ප නැත්නම් වචනේ සංකප්ප නැත්නම් හිත සංකප්ප කරගන්නවා ඒ නිසා මේ වේදාවේ කයත් වචනයත් කයින් කෙරෙන වැරදි වලින් ඒ පිටතන ඕ කය සංවර කරගන්න ඕ වචනේ කියන වැරදි වලින් ඒ සංවර කරගන්න ඕනේ. කලින් සිද්ධ වෙන්නේ නෑ වැරදි ඒවෙන් කල් පිළිසිදු කාය ක්‍රියා පිළිසිදු වචනෙන් වැරදි සිද්ධ වෙන්නේ ඒ නිසා වාචික ක්‍රියා පිළිසිදු ඒකට ලොකු සංවරයක් තියෙන දෙයක් අර ඇහ අන නාම ජීව කාය කියන මේවා සම්බන්ධවයි මේ අලකන්තෝනේ ඉතින් මේ විදිහේ මේ තීව්‍ර අධිෂ්ඨාන කරගන්න ඕනේ ඒ අවස්ථාවේක දිගටම කරගෙන යනකොට සංස්කෘත වෙන ඒ වෙලාවටම අපදිස්ථාන කරන ආපාරිත නරකයි. ඒ ජීවිතයේ අදිස්ථාන කරගෙන දිගටම පවත්වන්නත් පුරුදු කරගන්න. එතකොට ඒ සීලය වල එතකොට ඊළඟට තවත් කරුණක් තියෙනවා. සම්පූර්ණ කරගැනීමට භාවනාවට මුලින් කන්ද සිතිවිලි නරක සිතිවිලි අයින් කරගන්නේ. හොඳ සිතිවිලි අතුරු කරගන්නේ. අපි මේක ලොකු මිත්‍රයෙකුට දෙදුදෙන එකක් නිසා කෙටියෙන්නේ සඳහන් කරන්නේ සලකා බලන්න දින්ගක් දුරට ඇහැට රූප හමු වෙනවා අනන්ත ශබ්ද හමු වෙනවා නාහයට දිවට කයට හිතට වලට ගඳ රස ස්පර්ශ තවත් සිටිවිලි හමු වෙනවා මේවායි හොඳ ඒවාක් තියෙනවා නරක ඒවාක් තියෙනවා මේ හමු වෙන අරමුණු කියලා කියන්නේ මේ අරමුණු හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා මේ වාගේ එතකොට මේ හොඳගෙන හිත අල්ලගෙන හිත ගන්නා අරමුණු හිත ගන්නා අරමුණු නිසා ඇති වෙන්නේ බැඳීම. හිතේ බැඳීම අරමුණු නැත්නම් හිතේ බැඳීම. එතකොට ඒකෙන් ආසාවයි බලපාන සංහා නිසා බැඳීම. සංහාව නැති වෙන අන්දමට ඒ අරමුණ සම්බන්ධව ක්‍රියා කරන්තු ඒ ළඟට නරක නරක පැත්ත අරමුණ වල නරක පැත්ත තියෙනවා නරක භෝග නරක ශබ්ද නරක ගන්ධ නරක රස නරක ස්පර්ශ නරක ආදාස් කියන මේවා සිතෙහි පහළ වෙන විට පහළ වෙනව අවස්ථාවේදී හිතේ ඇති වෙන්නේ අරමුණත් එක්ක ගැටීමක්. මේ ගැටීමෙන් කෙලෙසනවා හිත. එතකොට ඒකටත් ඉඩ දෙන්න නරකයි. එතකොට මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙන අරමුණු සම්බන්ධව හොඳට සිහිය යොදාගෙන කල්පනාව මතු කරගෙන වාසය කරන්න බලාපොරොත්තු වෙනවා මේකට ප්‍රකාශ කරන වචනයක් තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියන් සංවර කරගන්නේ. ඉන්ද්‍රියන් සංවර වෙන්නේ සති බලයෙන් සිහිය යොදාගෙන. සිහිය යොදාගන්න බැරි වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට ප්‍රමාදය ප්‍රමාදේ වැටෙනවා ප්‍රමාදේ නරම පැත්තක්. භාවනාවට හොඳ නැති පැත්තක්. ඒ නිසා අප්‍රමාදේ දිනු කරගන්නට මේ සංවරේ ආරක්ෂා කරගන්නට සතිය නිතරම ප්‍රයෝජනයට ගන්න සතිය කියන්නේ සිහිය. ඒ ලැබෙන ලැබෙන හැම ආරමුණකදීම දෙත සිහියෙන් යුක්තව කාලය ගත කිරීමට බලාපොරොත්තු වෙන්න ඕන. මේ විදිහට භාවනාව ආරම්භ කරන්නට කලින් මෙන්න මේ දැන් මතක් කරපු කරුණු ටික එකක් එකක් පාසා හොඳින් සලකා බලන්න ඕනේ. මේ කියාපු හැම කරුණක්ම ඊටාම ප්‍රයෝජනවත්. දේවල් බව සලකන්නේ. එනිසා පුංචි කාරණයක් කියලා සිතින් අහක් කරන්නේ නැතුව හොඳට සැලකිලිමත් මේ කරුණ ටික හොඳින් සලකා බලලා භාවනාව පටන් ගන්නට මුලින් එනම් මේ ආනාපාන භාවනාව කරන්නට මුලින් මේ කරුණ ටිකට හොඳට හිත දෙන්න යොදන්න මේ කරුණ ටික හොඳට සලකා බලන්න ඕන. සලකන බලලා මේ මානදමින් තේරුම් අරගෙන ඒවා ක්‍රියාවේ යොදවන්නට මහන්සි ගන්නවා ආරම්භයේ භාවනාව පටන් ගන්නට කලින්ම මෙන්න මේ කරුණු ටික මතක් කරේ අවශ්‍යම භාවනාව සාර්ථක කරගන්නට උපකාර වන්නා වූ දේ වශයෙන් සලකාගනයි. අද කාරණයක් වශයෙන් විශේෂයෙන් මතක් කරගන්න ඕනේ. භාවනාවක් කරන්නව අවස්ථාවේදී තමන්ට වැටහෙන වැටහෙන දේවල් අනුව වැඩ කරන්න යන නරකයි එතකොට අඩුපාඩු සිද්ධ වෙනවා. යම් කිසි උපදේශයක් ලැබුණා නම් ඒ උපදේශය ඊටාම ආදරෙන් ගෞරවයෙන් විශ්වාස සහිතව හිතට ගන්නවා හිතට අරගෙන මේ ඒකාන්තයෙන්ම මේ උපදේශයේ යහපත් උපදේශයක් විය යුතුයි එනිසා මම මේ උපදේශය සම්පූර්ණයෙන්ම පිළිගන්නේ මේ පිළිගන්න මේ උපදේශයන් අනුව කටයුතු කරලා මගේ භාවනාව මම සාර්ථක කරගන්න කියන අද අදිස්ථානයක් තියාගන්න ඕනේ මේකට කියන සද්ධාව කියලා විශ්වාසය විචිකිච්ඡාව නම් සතේ භාවි සතේ භාවනාවේ කියන උපදේශ හරි ආවිද නරකද කියලා ඔය විදිහට විචිකිච්ඡාව සැකේ ප්‍රබෝවා ගන්න නරකයි. විචිකිච්ඡාව නිසා ඒ විදියාව කියන්නේ ඒකෙන් හිත ඒකෙත් පැත්තට හැරෙන නියම විදිහට හිත පවත්වා ගන්න බැරි වෙනවා. ඒකෝට හිත දුරවලා. හිත කමනක් නෙමෙයි හිත පවත්නා තරම් දුරවලා. එතකොට ඒ භාවනාව නියමවන්නට ගෙන යාමට ශක්තිය නැති වෙනවා. නැත්නම් මේක බොහෝ යෝගාවචරයන්ට අනුභවයක් වශයෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණේ. ඉඳගන්න ඉඳගෙන භාවනාවට කියලා ඉඳගන්න ඒකයි. ලැබෙන උපදේශ පිළිබඳව ඉඳගන්න පුළුවන් බලාපොරොත්තු වෙන එක නිදෙල. එතකොට මෙයාට ශක්තියක් නෑ විමසන්න. නමුත් සත්‍යයක් නැති දෙයක් කරන්නේ ගියාම දෙන්නේ විචිකිච්ඡා සැකේ අදන්විත දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියට වැළඳවා විචිකිච්ඡාවක් දිනුනලා දෘෂ්ටියක් දිනුනලා අන්තිමේ ලොකු පරිහානියකට වැටෙන්න සිද්ධ වෙනවා පිළිගන්න සිද්ධ වෙනවා කියන එක. ඒ නිසා සමහර යෝගාවචරයන් ටික වේලාවක් ඉඳගෙන ඉඳලා අර විදියට ටිකා අරගෙන කරලා ඉක්මනටම නැති. භාවනාව හරි ගියේ නෑ කියන. භාවනාව හරි ගියේ නෑ මගේ භාවනාව හරි ගියේ නෑ මේ භාවනාව හරි නෑ. භාවනාවකට දොස් කියන උපදේශවලට දොස් කියන. අන්තිමේදී වරද කරන දිවෙනක ඔබට තේරුම් ගන්න වෙන්නේ. වරද කාලවත් ළඟ නෙමෙයි මේ තමන් ළඟ පන්නේ වරද තියෙන නිසා ලෝභ විශ්වාසයේ ආගමන මේ දෙන උපදේශ මේ විද්‍යතම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න මම අධිෂ්ඨාන කරගෙන මේ කියන විදිහට විශ්වාසයේ ආවන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕන යම් කිසි යෝගාවතෙන් භාවනා කරන කෙනෙක් මේ විදිහේ උත්සාහවන්ත වෙනවා විශ්වාසයේ විශ්වාසය භක්තිය ඇති කරගෙන භක්තිය ඇති කරගෙන මේ භාවනාවේ යෙදෙනවා ඔහුට ලැබෙනා වූ ප්‍රතිඵල සම්බන්ධව අපට ඉස්තිරවම ගියට හැකි එතන එතනදී ඒ අවස්ථාවේදී ප්‍රතිඵල සමසා ගන්නට ඔහුට පුළුවන් වෙනවා කියන්නේ ඒ ප්‍රතිඵල කියනවා ඒ අවස්ථාවේදීම දැනෙනවා විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ ඒ අවස්ථාවල දැනෙන්නේ කුරාවක් අන්තිමේ නිවැරදින්නේ විශාල ප්‍රතිඵල මේ දා ප්‍රතිඵල විශාල ප්‍රතිඵල ගැඹුරු ප්‍රතිඵල කියන්නේ මේ සියල්ලම තනින් විශ්වාස හරත විචිකිච්ඡාව නැතුව භාවනාව යෙදෙනා වූ පිළිතුරු සම්පූර්ණ වෙන බව සංකාමන භාවනාවෙන් දෙදෙත් උත්සාහ ගන්න මේ දෙන්නට මේ භාවනාවේ පූර්ව අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ නියම ප්‍රමාණය තවත් විශේෂ කාරණා දෙකක් පසුව කියන්න තියෙනවා ඒවා අනන්ත කියන්නට බලාපොරොත්තු වෙනවා දැනට මුල් පියවර වශයෙන් මුල් අවස්ථාව ආව වශයෙන් මේ ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනාවේ යෙදෙන ආකාරය විශේෂ කියලා සලකා බලමු. මුලින් සඳහන් කළ අන්දමට පරිසරයක ඒ වගේම ඒ මුලින් සඳහන් කරාන්ද මේ පරියංගයක ඉඳගන්නේ දුකයි අද නැතිව අබා ගන්න ඊළඟට එන්නත් සමගම අද නැතිව අබා ගන්න ඕන ඊළඟට ඇස් දෙක පියාගන්න ඊළඟට තම විඳින ආයත සිතිවිලා සිත යොදන්නකොට ඉසේ පටන් පහකට දෙපතුල් දක්වා කීපවරක් සලකන ඒ වගේම හරහට පිටපත් මුළු ශරීරයම ඔය විදිහට හිතින් හිතන්න ඕන හිතින් බලන්න. ටික වේලාවක් ඉඳිනවා ඉඳිනවා තියලා සිතන්න. මේ ක්‍රමයට වැඩි වේලාවක් වැඩි වේලාවක් තමන්ගේ ශරීරය තමන්ගේ හිතට හොඳට පැහැදිලිව පෙනෙන තෙක් ඉඳිනවා ඉඳිනවා ඉඳිනවා කිය සිතෙන් ඔය විදිහට ඉන්නවා මේ විදිහේ ඉන්න අවස්ථාවේදී තමන්ගේ විවසීම හොඳට පවත්වන්නේ ඉමජින හොඳට පවත්වන්න පුෂ්ම හතෙන් පුෂ්ම හතෙන්නේ කොතනද කියා සලකන්න මේ පුෂ්ම ආනාපාන කියන්නේ පුෂ්ම ඇතුල් වෙන පිට වෙන පුෂ්ම වල ඒ හුස්ම දැනෙන්නේ ශරීරයේ යම් කිසි ප්‍රදේශයක හැදෙන නිසා ඒ හැදෙන ධන සාරභාව හොඳින් සලකා බලන්න සලකා බලමින් සතියව හිත යොදාගෙන වගින දැනුම් තේරුම් ගමු ඊළඟට ඒකේ හිතවලා ගන්න. වදින දැන කියන්නේ කුෂ්ම ගන්නා වූ අවස්ථාවේදී පිට කරන්නා වූ අවස්ථාවේදී යම් තැනක වැඩි දැනයි ඒ ක්‍රියාව අතුරු වෙන පිට වෙන කුෂ්ම දැනෙන්නේ නාහි අභිෂේ හැපීමේ තව අයත උඩු පොළේ හැපෙන හැටි සඳහන් වෙනවා මේ නිසා හොඳට සාවධානව සලකා බලන හැපෙන තැනට ආනාපාන කියන නිරුස්ම අතුරුීමේදී පිටවීමේදී හැපෙන තැනට හිත යොදාගෙන ඉඳීමයි පළමුවෙන් කෙරෙන්නේ කරන්න ඕන. එසේ ඉන්න අවස්ථාවේදී ඒ හැපෙන තැන හිත දාගන්න ඕන. හැපෙන තැන හොඳට තේරුම් අරගෙන එතෙන්ට හිත කඩෙන් තියා ගන්න බැන්දා වගේ ඇලුවා වගේ එදෙන හිත සබා ගන්න ඕන. සබාගෙන නිකම් නෙමෙයි ඇතුළු වෙන හුස්ම තේරුම් අරගෙන ඇතුළු වෙනවා කියලා ඒක සිහි කරන්න පිට වෙන හුස්ම තේරුම් අරගෙන ඒක සිහි කරන්න ඇතුළු වීමේදී ඇතුළු වෙනවා පිට වීමේදී පිට වෙනවා කියන සිහි කිරීම කොමනක් කරන්න ඕන හිතට වාගන්න ඕන අර වගේ තැන අදිනවා මෙන්න මේ විදිහට සිත යොදාගෙන වැඩි වේලාවක් ඉන්නකොට මේ විදිහේ වෙනස්කම් සිදු වෙන්න මේ හුස්ම නිතරම එක විදිහකට පවතින්නේ නැහැ. ඇතැම් විට අඳින් පිරීලා ඇතුල් වෙනවා පිට ඇතැම් මිනිත් මධ්‍ය මරණයෙන් දැනේ ඇතැම් මිනිත් බොහෝම හීනට දැනේ මෙන්න මෙතනදි පරිස්සම් වෙන්න අර හීනට දැනෙනකොට ලෝකවට තේරුම් කර ගැනීමට ඉබේටම නොදැනීම මහත්යක් ගන්නවා ප්‍රශ්න හොඳට දැන ගැනීමට ඇතුල් වෙන පිට වෙන අවස්ථාවලදී හිතින් ලොකු මහන්සියක් ගන්න ඒක නොදැනීම වගේ දෙරෙන එකක්. මේකට ඉදිරියෙන් නරකයි. ඒ නරකය කියන්නේ මේ නිසා මේ මානසික නිසා ඇතන් මේක ඉසේ අමාරු හැදෙන. ඉසේ වේදනාවක් වෙන. ඒක ඒක මරණ ගතියට විහිළු ගතියට දැනෙන. මෙන්න මේ නිසා එයින් පරිසම් ඒ විදිහට පරිසම් වෙන්නේ සිදුවන දෙයට පමණක් හේතු දාගෙන මෙනෙහි කරන්න හිත යොදන්න මහන්සි ගන්න. නොවිදිහේ අ හිත තබාගෙන ඉන්නා වූ අවස්ථාවේදී වේදනාවල් දැනෙන්න පුළුවන් සිතිවිලි පහළ වෙන්න පුළුවන් ඉඳ තියෙනවා ඒ නිසා ඒ හැම එකක්ම අයින් කරගන්න මෙතනම නියම ධනම හිතේ උදාගෙන ඇතුළු වීම පිටවීම උත්ම පිළිබඳව සලකමින් වේලාවක් ගත කරන්න ඕනේ. මේ වේලාවේදී මුලින් සඳහන් කළ අන්දමට තදින් හිතට ගන්න ඕන වෙන දේවල් වලට නරකයි. ඒ වගේම කාය තමන්ගේ ශරීරය සකස් කර ගැනීමට මහන්සි කර ගන්න නරකයි. හාට මෙහාට පල්ලු වෙන නරකයි. එදිතා දුරට පරිසංවේ වාසය කරන්න මෙන්න මේ සඳහන් කළේ ආනාපාන භාවනාවේ ආරම්භය. මේ ජීවේ ආනාපාන භාවනාවේ මූලික මානසිකාර ක්‍රමයයි. එය සම්පූර්ණ වීමට එන්න මේ ටිකක් එකතු කර ගන්න ඕන. සෝ සතෝ අස්සසති සතු පාසසති යම් එකටම භාවනාවේදී ප්‍රතිපදින හැටි දක්වන වචන කීපයක්. ඒ යෝගාවචරයා සිහියෙන් යුක්තවම ආස්වාදය කරයි සිහියෙන් යුක්තව ප්‍රස්වාසය කරයි කියන මේ අදහසයි හිතේ. සිහියෙන් යුක්තව ආස්වාද කිරීම සිහියෙන් යුක්තව ප්‍රසවාස කිරීම කියන මේ දෙකේ අදහස ආස්වාදයේ කියන උෂ්ම පිළිබඳවත් ප්‍රසවාසයේ කියන කියන උෂ්ම පිළිබඳවත් යෝගාවචරය හිත යොදන් දෝන එහි තත්ත්වය තේරුම් අරගෙන තමන් ඒ ආස්වාද ප්‍රසවාස කරන්නව අවස්ථාවේදී මේ මොහොතේම පළමුවෙන් කී අන්දමට හිත ආස්වාද ප්‍රසවාස නිමිත්තෙන් කලින්ම පෙන්දලා තියෙනවා දැන්වත් දැන්වත් තබාගෙන ඊළඟට යන්න එන්නේ ඇතුල් වෙන පිට වෙන ආස්වාද ප්‍රසආස දෙක මෙහි කරන්නේ. ඒ මෙහි කරන යම් අවස්ථාවේදී ඒ හිත පවත්වන්නේ එක තැනකයි. يعني ආස්වාද ප්‍රසආස දෙක ඒ හිත පවත්වන ගමන්ම ඒ ආස්වාද ප්‍රසආස දෙකටත් හිත යොදන්න. මේක අලමුවෙන් නොතේරෙන වැඩක් වශයෙන් හිතන්න පුළුවන්. නමුත් කරගෙන යන්නා වූ අවස්ථාවේදී අලුවක් පාඩුවක් නැතුව සම්පූර්ණව කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ ආස්වාසය ප්‍රස්වාසය කියන මේ දෙක එක විදිහටම පවතින්නේ නැහැ. ඒ බව අර දීග රස්ස ඕන වචන යොදාපු වාක්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. ආස්වාසය ප්‍රස්වාසය කියන මේ රුස්ම ඇතන් එක දිගට වැටෙන්න පුළුවන්. මොනවාටි දිගට වැටෙන්න පුළුවන්. ඇතන් එක කොටට ඇති වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසය කියන මේ දෙක දිගවීමයි කෙටිවීමයි කියන මේක හොඳට සලකා බලන්න ඕනේ. දිගවීම කියන්නේ වැඩි වේලාවක් එකම පැවැත්ම. කෙටිවීම කියන්නේ ඉතාම සුළු වේලාවක් ඒ කුෂ්ම පැවැත්මයි. මේ දෙක සිද්ධ වෙන හැටි හොඳට සලකමින් පිටතවා ගන්න ඕන. අර සතුව කියලා කිව්වේ ඒකයි. සිහියෙන් යුක්තවම ඒ හොඳට පාවිච්චි කරන්න ඕන. මේ ආනාපාන භාවනාවට හොඳට සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන තරමට භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. තවත් කරුණ මේ ආධාර ප්‍රසාර දෙක සම්බන්ධව තේරුම් ගන්න ඕන. මේ නාස්තු දෙකක් තියෙනවා. මේ නාස්තු දෙකෙන් එක පැත්තක වැටීමයි මුලින් මෙනෙහි කරන්නේ. එක පැත්තක වැඩිම මෙනෙහි කරන්නේ. එතෙන් මෙතන නොදැනීම වගේ ඒක අනුවන අනිත් පැත්තේ දැනෙන්න පුළුවන්. අනිත් පැත්තේ ඒක දැනෙන්න පුළුවන් ඒ විදිහට. එතකොට මේ යම් කිසි අවස්ථාවක දෙවෙනි පැත්ත දැනුණා නම් ඒ දැනෙන පැත්තට හොඳට ප්‍රකටව දැනෙන පැත්තට හිත යොදලා අර මොලින් කී අන්දරවලටම මානසික කාර්යය පවත්වනවා. එතකොට එතනදී දිගට වැඩ කීම්, කෙටියට වැඩ කීම් කියන මේ දෙකම හොඳට සිහියට බාගන්න. මානසිකාරයේ පවත්න්නේ. මේ විදිහට කරන්නේ ඉඳගෙන පරයන්ගේ ඉඳගෙනයි. මේ පරයන්ගේ ඉඳ ගැනීම ටිකින් ටික වැඩි කරගන්න සමහරෙන් ආනාපාන සතිය ප්‍රතිභාවනාව පුරුදු කරන්නා වූ යෝගාවචරයන් ඉඳ ගැනීම පිළිතම අයරකම සකස් කරගන්න ඕනේ. ඉඳගෙන වැඩි වේලාවක් වේදනාවකින් පීඩා නොවි ඉඳීමට පුරුදු වෙන්න ඕනේ. ඒකේ අදහස යම් විදිහකින් ඉඳගෙන භාවනා කරන්න අවස්ථාවේදී දැන් දැන් වල වේදනාව ඇති වුණොත් ඒ වේදනාවට හිත යනවා. ඒ එක්කම ඒවා නිසා ශරීරයේ අදා ගැනීමට සකස් කර ගැනීමට මහන්සි ගන්න. මේ දෙකම භාවනා මනසිකාරයට පාඩුවක්. අර මුලින් හිත තබා ගන්න කියපු තබාගත යුතු හිත ඒ විදිහටම තබා ගන්නට බැරි වෙනවා. ඒ නිසා භාවනා කරන්නට කල් ඇතුළේම වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුරුදු කරගන්න ඕනේ. නැත්තම් විතක අරමම ඉන්න පුරුදු කරගන්නවා නම් හොඳයි. ඒකට පය පයකමාරක් විතර වේදනාවක් නැතුව පරයන්ගේ ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා ලොකු ජයග්‍රහණයක් කරගන්නට පුළුවන්. පයකමාරක් වේදනාවකින් පීඩා නොවි හොඳටම පැහැදිලිව මෙනෙහි කිරීමක් කරමින් පුරුදු වෙනවා නම් මේක ලොකු ජයග්‍රහණයකට උපකාර මේ විදිහට තවහාරක් අමම ඉඳගෙන හිටියාම ඊට පස්සේ නැගිටලා බාහිර ලොකු වැඩවලට කෙරෙන්නේ නැතුව සාමාන්‍ය මේ වටම මේ භාවනාවටම උපකාර වෙන අදහස් ධර්ම කොටස් සංධාරණා කරන් දෝන විදිහින් සක්මන් කරමින් සිටින්නේ ඒ වගේම ආවසි වේලා ඒ කොටස් මෙහි කරන්න පුරුදු වෙන්න ඕන එහෙම කරලා ටික වේලාවක් කරලා නැවත ඉඳගන්නට පුරුදු වෙන්න ඕන දවසකට කීප හැරයක් පුරුදු වෙන්න ඕන නිග්‍රහතම නමවත්වා භාවනා කරන උදවිය විසින් කළ යුත්තේ අයංක භාවනාවයි සක්මනයි වෙන මේ දෙක මාරු වෙනවා අතරෙන් අතර මේ භාවනාව කරන පින්නතුන් විසින් පුරුෂන් දෙවිත්තේ දවසට දවසකට වාර දෙකක් තුනක් පරිවන්තේ ඉඳගෙන පුරුදු කරගන්න ඕනේ. ඒ පරිවන්තේ ඉඳ ගැනීමට කලින් ටික වේලාවක් සක්මන් කරන්න ඕනේ. සක්මන් කරනකොට අරමුණින් කියන්නකට ධර්ම කොටස් සංධායනා කරන්න පුළුවන්. නැත්නම් මෙතන ධන දියුණු කරන ආශ්‍රාද ප්‍රසාර දෙකට හිතව ගන්න පුළුවන් මේ විදිහේ ටික කලක් පුරුදු කරන්න ඕනේ මනෝවත්වා මේ භාවනාව මේ මානසිකාර විදිහේ මේ විදිහට මේ ආහාරයෙන් පවත්න විට මේ ආශ්‍රාද ප්‍රසාර දෙක ඇතුළු වීම පිටවීම කියන මේ දෙක පුදුම අන්දමකට වෙනස් වේදන යම් ගතියක් කිය. කියන්නේ නැත්නම් විතක මේ හුස්ම අතුල්වීම පිටවීම නොදැනීම යන්න පුළුවන්. නොදැනීම යන්න පුළුවන්. නොදැනීම නොදැනීම කියන්නේ නැති වුණා නෙමෙයි. ආ නැති වුණා නම් සමහර විට භය ඇති වෙන්න පුළුවන්. නොදැනීමයි ඇති වෙන්නේ. නොදැනීම ඇතිවීමේ හේතුව මොකද? මේ ආස්වාද ප්‍රසආද මේ විදිහට ඉදවනකොට හිතයි කරයි දෙකම හොඳට තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට මේ ආස්වාද ප්‍රසආද බොහොම සිවුමා දෙන්නේ. සුඛම ඕලාරික ඕලාරික සුඛම සුඛම තර කියන අවස්ථා තුනක් තියෙන මේ ආස්වාද ප්‍රසආද වල. ඕලානිකෝ දැනෙනවා කියන්නේ ලෝකෝට දැනෙන අවස්ථාව ආස්වාද දෙක ලෝකෝට ලෝකෝට මාරක දැනෙන වෙනාස්පුරු පියව දැනෙන ඇතුළු වීමේ පිටවීමේ මේ පරිසා කයේ මරගතිය මරකටල වෙහෙස හෝවා නිසා කයේ හිතේ මේ ඇතිවෙන වෙනස් වෙන නිසා ලෝකෝට ආස්වාද කරන්න ඕනෑ එහෙම නැතුව සාමාන්‍ය සංසිඳනාම කාය සංසිඳුල ගියාම සාන්දවාන්දර වෙලා ගියාම මේ හුස්ම රූපයට ගන්න අවශ්‍ය නැහැ. ඕමනා නැහැ. ඒ ඕමනා නැති එක ඉබේටම සිද්ධ වෙන බොහෝම සිව් නිවියට දේවම් තත්ත්වයකට පැමිණෙන. සිව් තත්ත්වයකට පැමිණෙනවා කියන්නේ ඇතන් යෝගාවචරය බය වෙනවා හුස්ම නැවතුණා නේද කියලා. හුස්ම නැවතුණා නේද කියලා බයට බයටපත් වෙනවා. එතකොට අවස්ථාව දැනගෙන කල්ලාතුම දැනගෙන නොදැනුණු අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද? කලබල වෙන්නට. නැගිටින නරකයි. හොඳට කොනවන්න නරකයි. බය ඇති කරගන්න නරකයි. බාහිර අදහස් ඇති කරගන්න නරකයි. බාහිර අදහස් ඇති කරගන්නේ නැතුව සාන්ත දාන්තව එනීම කලින් අපි මතක් කර දැන හිත උදාගෙන බලාගෙන එතන හිත උදාගෙන බලාගෙන ඉන්නකොට ආයි එනිමින් වැටෙනවා දැනෙන පොළොන් ගොඩක් වැඩෙනවා වගේ එනින් මේ ආස්වාද ප්‍රස්වාද කියන මේ දෙකම වැඩෙන්න පටන් ගන්න. වැඩිලා වැඩෙනින් ඇතුල් වෙනවා, වැඩෙනින් පිට වෙනවා. මේ ක්‍රියාවක සිද්ධ වෙනවා දැනෙනවා ඒක ඒ අවස්ථාවට බොහෝම සියුම් වශයෙන් ඇති. සියුම් වශයෙන් ඇති. ඒකට මේ විදිහට ඇතන් විට විදිය සියුම් වෙනවා, ඇතන් විට ගොරෝසු වෙනවා. ඔය ආශ්‍රව ප්‍රස්තාව දෙකේ තිබෙනා වූ මේ අවස්ථාවන් බය නැතුව මෙහි කරමින් කාමයේ ගත කරන්ද පුරුදු වෙන්න ඕන යෝගාවචරය. මේ විදිහේ ඒ කල සමාධිය පුරුදු කරනකොට මේ භාවනාවේදී සමාධිය හොඳට ක්‍රමක්‍රමයෙන් දිනු වෙන්න පටන් ගන්නවා. දිනු වෙන සමාධිය දිනු වෙනවා කියන්නේ හිත පිටට දුවන්නේ නැතුව තන්පත් වේ. මානෙද වේදනාව වලින් කරදරයක් නැහැ. හිත දෙවිවක් නැහැ. ඒ විදිහේ හොඳ තත්ත්වයක් පුදුමන ස්වභාවය දැනෙනවා. ඒ විදිහේ අවස්ථාවලදී ඇතන් විටක වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන මේ දෙකම එකට එක පාරට දැනෙන්න පටන් ගන්නවා. ඒක මොළදී අවලවන්න බැහැ. නමුත් දෙකම එක පාරට සලකා ගන්න පුළුවන් යෝගාවචරයට පුරුදු වෙනකොට. දෙකම මේ දෝදාම ඇතුල් වෙනවා දෙකම ඇතුල් වෙනවා දෙකම. මෙන්න මේ ස්වභාවය අනුගා ගන්න පුළුවන් මේ විදිහේ ශාන්ත ගතියක් ඇති වෙනවා මේ ශාන්ත ගතිය ඇති වෙනකොට වැඩි වේලාවක් වේදනාවට ඉඳගෙන ඉන්නවා වේදනාවකට හිත දුවන්නේ නැහැ ඒ කරදර වෙන්නේ නැහැ ඒ වගේම මේ හිතේ සමාධිය පළවෙනිද ඉස්සෙල්ලා හිත අතීත දේවල් වලට දුවන පහුගිය දේවල් සිදුවීම් මතක් වෙවීම සමාධියේ අඩු අවස්ථාවල මත්තර කරන්න තිබෙන දේවල් හොඳ දේවල් සමහර විට භාවනාවට සම්බන්ධ දේවල් වෙන්න පුළුවන් ඒ අනාගතේ මතු බලාපොරොත්තු දේවල් ගැන හිත දුවනවා ඒකට ඒ ළඟට ඒ ඒ අවස්ථාවේදී පාරණ පුරුදු අරමුණු එක්ක ආසාවල් ඇදී බැඳී ඇති වෙයි. ඒ වගේම පාරණ පුරුදු අරමුණු නිසා දේශයේ ගැනිසා ගැටීම් ඇති වෙන්නත් පුළුවන්. ඒ විදිහේ ඊළඟට ඒක දන්නේම නැතුව හැඟවිල යනවා හොයාගන්න බැරි තරමට මොනවා වුණාද කියලා දැනගන්න. දෙකකින් උලින වීමේ ගැන තියෙන මේ දේ නිසා ජීවිතය ඒ ළඟට ඒ විදිහේ අර දැනගෙන ඊළඟට හිත විසිරෙන්න පටන් ගන්නවා මොන කරුණක්ද කියලා කියන්න බෑ හිත විසිරෙන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහේ ස්වභාවයක් කලින් ඇති වෙනවා මේ හොඳට සමාධිය හොඳට පාරේ මෙත ස්ථිර වෙලා තියෙනකොට අතීත සිදුවීමකට කියන්නේ එතකොට අතීතයක් නැහැ සමාධියට ඒ වගේම අනාගත ප්‍රාර්ථනාවලට හිල්ලුවන්නේ නැහැ එතකොට ඒ සමාධියට අනාගතයේ හරි ආසාවන් නිසා එන්නේ දැන් ඕවා ඇත්තෙත් නැහැ. ඒ ළඟතර ගැටි නැති වෙන්නේ නැහැ. මේ තේල් කිව්වේ ඒකේ නිදාට වෙන ගැටි එහෙමත් ඇති වෙන්නේ නැහැ. තේල මිත්‍රේ නිසා ඒක හැකෙන්නේ විදිහට වීර්යය මතවගෙන නිසා හොඳට වීර්යය තියෙන නිසා වීර්යය සතියයි දෙක හොඳට තියෙන නිසා අර හිත ලීන වෙන්න දෙන්නේ නැහැ. හැංගෙන්න දෙන්නේ නැහැ. තියෙන මේකෙන් එයාට වෙන්න දෙන්නේ. මුලට ධම්මත්වෝ සාන්දනාන්තෝ පවතින නිසා උන්නත් විසිරීමක් නැහැ. දැන් මෙන්න මේ සමාධි පිට හොඳ වටිනා ලක්ෂණ හයකින් යුක්තයි කියලා අපි හිතමු. මේ තත්ත්වයට ආරක බහින්ද අමාරු ටිකක් මානසික අරගෙන නොනවති භාවනා කරගෙන යන්නේ. නොනවති භාවනා කරගෙන යනව අවස්ථාවේදී මෙන්න මේ ලක්ෂණ හය සම්පූර්ණ බලවන්න. මේ ලක්ෂණ හය හොඳට තැන්පත් වෙනකොට අපට තියෙත හැකි සමාධිය හොඳට සම්පූර්ණ වුණා. තවත් කාරණයක් මතක් කරන්න දෙනු. ඒ කියන්නේ මේ ඒ හිත මේ අහවහවන භාවනා කරන අවස්ථාවේදී හිතට පේන දේවල් තියෙනවා. එළම ඇහැට පේනවා වගේ හිතට පේන දේවල් තියෙනවා. නාමයේ අවිශ්ේ පොරොන්දුක් තිබ්බ වගේ ඇතන් විට දැනෙනවා. උළුම්බ දක්වා. සටන් මිටේ පොළොංගොඩ ලොකුවට පැතිරිලා යන ගතියකට දැනේ. උළුම්බ දොරගේ පෙනෙන දොර පැතිරිලා යන විදිහටත් වෙනවා. සටන් මිට ලොකුවට හොඳ පාරනවා. ලොකු එළියක් ඉස්සරහට දැනෙන ස්වභාවයක් තියෙනවා. මේවා සාමාන්‍ය සිදු වෙන දේවා. මේවා සිදු වෙනකොට ඒවාට හිත ගන්න ගියොත් අර තමා බලාපොරොත්තු සමාධිය සම්පූර්ණ කරගන්න බැහැ. සමාධිය කියන්නේ සමාධිය ජීවනය කියන්නේ ආනාපාන නිමිත්තේ හිත තියෙන නිසා. අර බාහිර දේ ඉස්සරහට එනකොට ඒ බාහිර දේට හිත යොදුවාම ආනාපාන නිමිත්තෙන් හිත අයින් වෙනවා. එතකොට ජීවු වේදන ආපු සමාධිය අඩ වෙනවා. බාහිරව දෙනිත් නිමිත්තේ හිත පවවන්නේ යනවා. ඒ ගැන හිතන්නේ යනවා. ඒ වගේම ලොකුවට සතුට වෙන්නත් යනවා සමාධියට. බොහොම හරියි. යම් ධාන ලැබුණා මේ මට ලොකු ලාභයක්. එන්දිහම භාවනාව සම්පූර්ණ වුණා කියලා ඔය විදිහට හිතලා හිත කලබල කරගන්න පටන් ගන්න. මේක නතර කරගන්න නක්ලටුව තේරුම් අරගන්න. කලටුව තේරුම් අරගෙන එබඳු අවස්ථාවලදී ඒක ගන්නකොට නැතුව අර මුලින් හිත තබාගත්ත තැනම හිත යොදාගන්න. හිතනම් හිත තබාගෙන හොඳට අතුල් වෙන පිට වෙන. දෙපැත්ත කොහොම දෙපැත්තම හෝ සිදුවෙන අතුල් වීම පිටවීම කියන මේ දෙකට හිත යොදාගෙන මෙනෙහි කරමින් ඉන්න පුරුදු වෙන්න ඕන. එන්න මේ විදිහට ඉන්නා වූ අවස්ථාවේදී භාවනාව බොහෝ දුරට දියුණු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. Tamanthama තේරෙනවා කිසි වේදනාවක් නැහැ. මෙනෙහි කරන්න පුළුවන් හොඳට හොඳට සිහිය තියෙන. ඒ වගේම නීවරණ පංච නීවරණ නීවරණ පහක් කියනවා. ඒ නීවරණ පහම නැවතිච්ච විදිහට පේනවා දැනෙන. මේ වරද ආශාව නිසා කලබලයක් නැහැ. දේශ ක්‍රෝධ ඊර්ෂ්‍යා නිසා කලබලයක් නැහැ. ඒ වගේම සිත ඔසවාගෙන තියාගෙන ඉන්නවා වගේ හරියට. සිත උස්සාගෙන තියාගෙන ඉන්නවා වගේ හරියට එනිසා තීන මිත්‍යේ කරදරය ඕන වෙලාවක ඉන්න පුළුවන් විදිහට නැහැ. හිණිවතක් නැහැ. ඒ වගේම අකර්මණ්‍ය ස්වභාවය දුන්නේ. විසිරීමක්, පිටේ විසිරීමක්, කලබල ගතිය දුන්නේ බොහෝම සාන්තදාන්තව අවකේ. විදිවිචාවකුත් නැහැ. විදිවිචාවක් නැති වීමට හේතුව දැන් තේරෙන යෝගාවචරයට තමාගෙන යන භාවනාවේ එක්තරා දියුණුවක් තේරෙනවා. මුලින් තිබුණු තත්ත්වයට වඩා දැන් හොඳයි හිත හොඳයි කය හොඳයි හොඳට තැන්පත් ඒ වගේම මේ විදිහේ කලබලකාරී කෙලෙසුන්ගේ කඩදරයක් නැහැ කියන ඒක තියෙනකොට විචාරක පිටියෙන්නේ නැහැ හොඳට අනුමෝකේ සරදාව විශ්වාසය වැඩි මොකද මෙන්න මේ විදිහේ නිවරණයන් මේ කියන ඔය විදිහේ ඒ වෙලාවට තියෙනවා අර පෙනෙන දර්ශනය නැත්නම් මේක ලොකුවට දැනෙන නැත්නම් මේක ඒ දර්ශනය භාවනාව නොකරනව අවස්ථාවේදී දැනෙන සාධනයට යන්නව අවස්ථාවේදී දැනෙන නිකන් හිතනකොටම ඒක එන්න විදිහට තේරෙනවා මේ විදිහේ ස්වභාවයක් තියෙනවා මේ සිදුවීමක් තියෙනවා. මේක ගොඩක් දියුණු අවස්ථාව. එන්නේ තියෙන අවස්ථාවේදී නොදවත්වා භාවනා මනසකාරය කරගෙන යන්න ඕන වෙනදට වඩා උනන්දු වෙනවා. වෙනදට වඩා උනන්දු වෙන කියන්නේ මහන්සිය වැඩි කිරීම. නොනවත්වා බලන්නේ ආම වාගේම අතරදී ඒක භාවනාවට බාධක දේවල් එකන්තත් නරකයි කරන්නත් නරකයි ඒ කියන්නේ ක්‍රියාවලින් දෙකෙන්ම හොඳ පිරිසිදු තත්ත්වයක් ආරකගෙන යන්න ඕන. මේක මේ විදිහට කරගෙන යන අවස්ථාවේදී ඇතම් අවස්ථාවක වෙනොන වෙනොන ආලෝක ධාරාව රවුම් වෙලා ඉන්නවා ඒක සමාගම ප්‍රාර්ථනාව අනුව ඈඩ් කරගන්න පුළුවන් පිටු කරගන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන් ඒකට ඒක ලොකු කරගන්න පුළුවන් කුංචි කරගන්න පුළුවන් තමා ඒ විදිහේ ස්වභාවයක් තියෙන නිසා තමයි ඒක පින්නියමන්දමට සමස් කරගෙන ඒ ඒ විදිහට ඒ සම්බන්ධව පිළිපදින්න බලාපොරොත්තු වෙන්නේ නමුත් සමාධිය කඩා ගන්නවා. කරගෙන යන අවස්ථාවේදී මේ ආලෝක ධාරාව, රෝග ධාරාව ඉස්සරහට පැමිණලා බබලන ස්වභාවයකින්. කඩකට වාගේ පිළිසිදු බබලන ස්වභාවයකින් ඉස්සරහට වෙන එකක්. ඒ නිවිත්තත් ඒක ප්‍රතිභාග නිවිත්ත කියලා කියන්නේ ඒ නිවිත්තත් එකක් කියන මේ දෙකම එකට පිට වෙලා ටික ටික වෙලාවක් පවතින. මේ අවස්ථාවේදී බොහොම සාවධානව කොහෙන් විශ්වාස හරක විචිකිච්ඡාව නැතුව භාවනාව යෙදෙන්නා වූ පින්තුන්ද සම්පූර්ණ වෙන බව සංකාමන භාවනාවේ යෙදෙන්න උත්සාහ ගන්න ඕනේ. මේ දෙන්නට මේ භාවනාවේ పూర్ව අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ නිය ප්‍රමාණය තවත් විශේෂ කරුණ දෙකක් පසුව කියන්න තියෙනවා ඒවා අනන්ත කියන්නට බලාපොරොත්තු වෙනවා දැනට මුල් පියවර වශයෙන් මුල් අවස්ථාව වශයෙන් මේ චිත්‍රය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ.